නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්ද බුද්ධස්සේ මූලාසනේ වැඩ සිටින ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි අනිකුත් සියලුම යෝගාවචර සංඝ පිරිසකින් අවසර මේ නිස්සරණ වනි වාගේ පූර්ණ කාලීනව භාවනාව ගත කරන භාවනා මධ්‍යස්ථානයකට පැමිණෙන යෝගාවචරයෙකුට විශේෂයෙන්ම විපස්සනා භාවනාවෙන්ම පටන් අරගෙන කටයුතු කරන යෝගාවචරයේකට මෙවැනි භාවනා මධ්‍යස්ථානයකින් ලබා දීමද බලාපොරොත්තු වෙන මූලික විපස්සනා දැනුම සම්බන්ධ වෙන තාක් මේ තාක්කල් අපි දේශනා මාර්ගයෙන් විස්තර ඉදිරිපත් කරන්න යෙදුණා. ඒ අනුව කිසිම දැනීමක් අවබෝධයක් නැතුව නමුත් භාවනා මධ්‍යස්ථානිකපත් වෙන කෙනෙක් අප්‍රමාදයේ කියන එහෙම නැත්නම් එළඹ සිටි සිහිය කියන මේ මූලික උපදේශයෙන් පටන් අරගෙන ක්‍රමයෙන් මූල කර්මස්ථානයකට හිත යොදලා ඒ අනුව සති සම්පජඤ්‍ය දෙක ක්‍රමානුකූල වඩමින් පූර්ණ විපස්සනාව පිළිබඳව අවබෝධයක් නැත්නම් අත්දැකීමක් සහිත මට්ටමටපත් වෙන තැන දක්වා දැන් මේ දේශනා මාලාවේ මේ විකාශනය වෙමින් විග්‍රහ වෙන්නපත් උනා. අවසාන වතාවට අපි ඉදිරිපත් කරගත්තේ ඒ විදිහට විපස්සනාව විපස්සනාවට මනසේ බැස ගන්න අවස්ථාව වෙන උද්‍යප්පය ඥානය කියන ප්‍රකට සම්දිස්ථානයටපත් වෙච්ච අවස්ථාව. එතනදී යෝගාවචරයට මූලික නැත්නම් ආධුනික යෝගාවචරයේකට අවශ්‍ය කරන දැනුම ලැබෙන අවස්ථාව වශයෙන් සඳහන් කරන්න පුළුවන්. මේ නිසා පැරණි ආචාර්යයන් වහන්සේලාත් ඒ වාගේම ආචාර්ය මත પરම්පරාව අනුවත් මේක ශාසනයේ ප්‍රතිෂ්ඨාව ලබන අවස්ථාව නැතිනම් භාවනා යෝගාවචරයේ වශයෙන් මුල් බැස ගන්න අවස්ථාව වශයෙන් සඳහන් කරනවා. මේ නිසා එවැනි ඒ කියන්නේ උද්‍යප්පේ ඥානය දක්වාම ක්‍රමානුකූලව ඉදිරියට භාවනාව දියුණු කරගෙන ගිහිල්ලා මනසේ විපස්සනාට බැසගත් යෝගාවචරයට සහතිකයක් දෙනවා නියත ගතික කියලා ඒ මේ කරගෙන යන භාවනා වැඩ පිළිවෙල යම් පිළිවෙලකින් පිරියාදී දිගට පවත්වන්න පුළුවන් නම් සූර වෙනවා නම් ඒ යෝගාවචරයට මේ මරණයෙන් මත්තේ මේ කය බිඳී යෑමෙන් කවදාකවත් දුක්ගතියකටපත් කරන්න නැති තරම් විශාල ආධාරයක් විශාල සරණක් පිහිටක් මේ දක්වා පවත්වපු මේ විපස්සනා වැඩ පිළිවෙල නිසාම ලැබෙනවා. මේ නිසා නියත ගතික ස්වરૂපයක් මේ අවස්ථාවේ යෝගාවචරය සෝකීය වශයෙන් අත්දැක ගන්නවා. මහබෝසතාණන් වහන්සේ ගැන කල්පනා කෙරුවොත් මහබෝසතාණන් වහන්සේ මේ මට්ටම ඒ කියන්නේ මේ සෝතාපන්න අවස්ථාව නැත්නම් සෝතාපන්න తত্ত্বය තමා වශයෙන් මුලින්ම අරුණලු දැක ගන්න අවස්ථාව චූල සෝතාපන්න අවස්ථාවටපත් වුනාම මහබෝසතාණන් වහන්සේ වගේ සම්මා සම්බුද්ධත්වයේ පතන යෝගාවචරයෙකුට මේ ප්‍රමාණ වෙන්නේ නැහැ. මේ මහබෝසතාණන් වහන්සේ මේ මට්ටම පැනලා ඒට වඩා හොඳ තහවුරුවක් ලබා ගන්න පුළුවන් යන්න පුළුවන් උපරිමේ වෙන සංඛාර උපේක්ඛා ඥානයේ දක්වාම ගමන් ඒ ගමන් කරලා එතනින් පස්සේ ඒ භවයේ ඉතුරු යම් පාක් කාලය තියෙනවනම් ඒ පුරා පාරමිතා ශක්ති ධර්ම සම්පූර්ණ කිරීම සඳහා එහෙම නැත්නම් ලෝක සත්වයා කෙරෙහි මෛත්‍රියෙන් කරුණාවෙන් ඒ කුසල් කිරීමේ කටයුතු වල යෙදෙනවා. යෝගාවචරයේ වශයෙන් නැත්නම් මෙලවදීම දැන් දැන් වශයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී ධර්ම අවබෝධ කිරීමට කටයුතු කරන යෝගාවචරය මේ අවස්ථාවටපත් වුණාට පස්සේ යෝගාවචර ජීවිතයේ ඇති වෙන මේ ලොකු වෙනස ලොකු විපර්යාසය පරිවර්තනය නිසා ලොකු වෙනසක් පෞද්ගලිකත්වයේ පෞෂත්වයේ මනුස්සත්වයේ ලොකු වෙනසක් ඇති වුණත් මේ බෝසත් ආදර්ශය අරගෙන දිගටම ඉදිරියට ගමන් කිරීමට තමයි උපදෙස් දෙන්නේ උනන්දු කරවන්නේ. ඒ මොකද මෙතනදී කොච්චර මේ පෙර භවවල කොච්චර අකුසල කර්ම කරලා තිබුණාද මේ ජීවිතේ කොච්චර නරක වැඩ නරක පුරුදු ඇතුව තිබුණත් යම් කිසි කෙනෙක් ආයති සංවරේ පිහිටලා සීලේක පිහිටලා මේ තාක් විපස්සනා ඥාන වඩා ගත්තොත් ඒ මෙතුවා කල් කරපු ඒ සියලුම අකුසල කර්ම මැඩලමින් ගතිය මීගාව භාවය සහතික කරලා දෙන්න පුළුවන් තරම් ශක්තියක් මේ චූලසෝතාපන්න මට්ටමේ පවතිනවා. නමුත් මේක මුළු භවය පුරාම පවතින සහතිකයක් නෙවෙයි. එක භවයක් මේ ජීවිතෙන් පස්සේ ලැබෙන භවය පමණයි. ඒ නිසා මතු මත්තේදී යෝගාවචරයායේ ලබාගත්තා වූ විපස්සනාවට පිවිසගත්තා වූ මාර්ගය තනවා වඩා ගන්නේ නැතිනම් දියුණු කරගන්නේ නැතිනම් යම් විදියකට පිළිහුනොත් ආයතසරයක් ඉදිරියේදී කාය දුස්තරිත වචී දුස්තරිත සිද්ධ වෙන තත්ත්වයටපත් උනොත් අපාගාමී වෙන්න පවා ඉඩ තියෙනවා එක භවයකට සාතිකේ ලැබුණට ඉදිරිය පිළිබඳ සාතිකයක් නැහැ. අපි අර කලින් උපමාවක් වශයෙන් අරකරගත්ත මහා බෝසතාණන් වහන්සේ පිළිබඳව වුණත් කොයිලා බලනකොට යම් වෙලාවක විපස්සනා ඥාන වඩා ගන්න තරම් ශක්තියක් ඇති වටින භවයක් ලැබුණොත් මහා බෝසතාණන් වහන්සේ සංඛාරූපේක්ඛා ඥානෙ දක්වාම ඒ කියන්නේ චූලසෝතාපන්න තත්ත්වයේ ඉක්මවල ඉදිරියට යනවා. එහෙම නමුත් මහබෝසතාණන් වහන්සේ පවා අපාගත වෙච්ච අවස්ථාවන් තිරිසන් යෝනියට පත්වෙච්ච අවස්ථාවන් වාර්තාගත වෙලා තියෙනවා. ඒ නිසා යෝගාවචරය මේ ලැබෙන නියත ගතික తত্ত্বය පමණ ඉක්මවල විශ්වාස කරන්නේ නැතුව මේක තව ඉදිරියට යෑමට පදනමක් පාදමක් කරගෙන ඉදිරියට යෑම තමයි කරන්න අවශ්‍ය වෙන්නේ. මේ කියන උද්‍යප්පේ ඥාන මට්ටමට හිතපත් වෙනවා වෙන විදිහට කියනවා නම් විපස්සනාව හොඳට තමා වශයෙන්ම වටහා ගන්න මට්ටමටපත් වෙනකොට යෝගාවචරයා ඊට කලින් ඒ විපස්සනා ඥානේ නැත්නම් සප්පච්චය පරිග්ගා ඥානේ කියන ඥානේ ලබන. ඒ ඥානේ ලබන අවස්ථාව වෙනකොට ඒ කියන්නේ ප්‍රකටවම විපස්සනාවට බැස ගන්න මේ උද්‍යප්පේ ඥානය ලබන්ට පිටරගේ හිත සූර භාවය, දක්ෂ භාවය ඇති කරගන්න. කුමක් උදෙසාද මොකක් වෙනුවෙන්ද මේ දක්ෂ භාවයේ සූර භාවය ඇති කරගන්නේ කිව්වොත් තමන්ගේ ඉදිරියට ඉදිරිපත් වෙන තාකල් අරමුණ මානසිකාරයට නම් වීමේ සූර වෙනවා. අරමුණු මග ඇරෙනවට වඩා අරමුණු මානසිකාරයට නැංවීම වැඩි වෙනවා. ඍජුව මූණ දෙන ස්වරූපේ වැඩි වෙනවා. මේ වැඩිවීමේදී හිත මෙතුආකල් පුරුදු පුහුණු කළ ආකාරයට ඒ එන එන අරමුණේ නාම රූප වශයෙන් බෙදා ගැනීමේ සූර වෙනවා. අරමුණ වශයෙන් සාමාන්‍යයෙන් ආයනුපස්සනා වේදනානුපස්සනා ක්‍රමයට භාවනා කරන යෝගාවචරිකුණන් මුලින්ම කය සම්බන්ධ කරගෙන ගන්නා වූ පින්වීම හැකිලිම හෝ වේවා ආස්වාද ප්‍රස්වාසය හෝ වේවා ඒ වැඩපිළිවෙල රූප ධර්ම වැඩපිළිවෙලක් බවත් ඒ අරමුණේ Taman ඒ වේලාවට අරමුණු කරන පිම්බීම වේවා නැත්නම් ආස්වාසේ වේවා නැත්නම් හැකිලිම වේවා ප්‍රස්වාසේ වේවා රූප ධර්ම වැඩපිළිවෙලක් බව ඒ වැඩි කල්පනාවකින් තොරව එහෙම නැතුව ආයාසයකින් තොරව වහා වටහා ගන්න පුළුවන් ස්වරූපේ යෝගාවචරයට පවතිනවා මේ මොහොතේදී මේකට කියනවා සූරකම කියලා. ඒ අරමුණ වහා වටහා ගන්නා වූ හිත නාම ධර්මයේ වශයෙන් යෝගාවචරය තේරුම් ගන්න. ඒ කියන්නේ අරමුණක් මතුවීම සමගම එහි නාම ධර්ම රූප ධර්ම වෙන්කොට දැන ගැනීමේ සූර භාවය ඇති වෙනවා. මේ සූර භාවයේ මතුමත්තේ යෝගාවචරයා මේ නාම ධර්මයේ නිසා හිතේ වෙන පෙරලි නැත්නම් රූප ධර්ම නිසා නාම ධර්ම රූප ධර්ම නිසා නාම ධර්මයේ ඇති වෙන වෙනස්කම් ඒ වාගේම නාම ධර්මයේ නිසා රූප ධර්මයේ ඇති වෙන වෙනස්කම් නාම ධර්මයේ නිතාම පසුපසු නාම ධර්ම වල ඇති වෙන වෙනස්කම් රූප ධර්ම දිහා බලාගෙන ඉන්නකොට ඒ රූප ධර්ම වල ඇති වෙන සංතති වෙනස්කම් ආදී විදිහට මේ වෙනස්කම් විශේෂයි දැන් හිත සූර වෙනවා කර්මන්‍ය වෙනවා මේ කර්ම නිවීම නිසා නාම රූප ධර්ම දැකගත් අපමණක් නෙමෙයි ඒවා එකිනෙකා වශයෙන් හේතු වශයෙන් ඵල වශයෙන් සම්බන්ධ වීම කෙරෙහි හිත නතු හිත යෙදෙන මේ යෙදීමට කියනවා සම්‍යක් විදිහට විපස්සනා කිරීම කියලා නැත්නම් සෞඛ්‍ය සම්පන්න විදිහට හිත සූර වීර භාවයටපත් වීමක් කියලා කියනවා මෙහෙම නොකරන මේ විදිහට ක්‍රමානුකූල භාවනාවක නොයදෙන කෙනෙක් නම් අරමුණු මතුවීම භාවනා කළත් නොකළත් ඉබේම සිද්ධ වෙනවා. ඒ අරමුණට හිත අයෝනිසෝමනසිකාරයෙන් යෙදීම කැමැත්තෙන් උනත් අකමැත්තෙන් උනත් සිද්ධ වෙනවා. අයෝනිසෝ මනසිකාරය නිසා යෝගාවචරය වගේ මතුවෙන අරමුණේ නාම රූප දැක ගන්නවා වෙනුවට අයෝනිසෝ මනසිකාරය කියන මෝහ ස්වરૂපයේ අධික නිසා අරමුණ ස්ත්‍රී වශයෙන් හෝ පුරුෂ වශයෙන් හෝ එහෙම නැත්නම් අරමුණ ප්‍රිය වශයෙන් හෝ අප්‍රිය වශයෙන් හෝ ගන්න. අරමුණ සුභ වශයෙන් හෝ අසුභ වශයෙන් ගන්න. නিত্য වශයෙන් ගන්න. ආත්ම වශයෙන් ගන්න. මෙන්න මේ කියන සම්මුතියේ ඇලී බැඳී ගැනීම නිසායි අපි මෙතුආකල් සංසාරේ ගමන් කරේ. දැන් මේ බුදුරජාණන් වහන්සේ ඊ타මත්ම පැහැදිලිව දෙන උපදේශ මාර්ගය නිසා එවැනි විදිහට සම්මතානුකූලව ස්ත්‍රී පුරුෂ වශයෙන් අරමුණ තේරුම් ගැනීම ප්‍රිය අප්‍රිය වශයෙන් අරමුණෙහි ආමර්ෂණේ සම්මර්ෂණේ කිරීම නතර වෙලා ඒට හාත්පසින්ම වෙනස් අරමුණේ ඇති රූප ධර්ම රූප වශයෙන් අරමුණ දක් ගන්නා හිත කියන නාම ධර්ම නාම ධර්ම වශයෙන් උත්පත් වෙනවා සිදු වෙනවා මේ නිසා යෝගාවචරය හොඳට තේරුම් ගත යුතු කාරණා මොකද්ද අයෝනිසෝ මනසිකාර්යයත් යෝනිසෝ මනසිකාර්යයත් අතරමැද විස්රාමයක් නැහැ ඒ දෙක අතරමැද විවේක ගන්න තැනක් නැහැ. එක්ක අකුසලය එහෙම නැත්නම් කුසලය. එක්ක යෝනිසෝ මනසිකාරයෙන් හිත නාම රූප වශයෙන් දැක ගන්නවා. එහෙම නැත්නම් අයෝනිසෝ මනසිකාරයෙන් මේක ස්ත්‍රී වශයෙන් පුරුෂ වශයෙන් ප්‍රියා ප්‍රිය වශයෙන් තෝරනවා බේරනවා. මේ දෙක අතර ලොකු වෙනසක් වෙන විදිහට කියනවනම් සම්‍යක් විපස්සනා මාර්ගයේ හෝ මෝහාන්ධකාරයේ සංසාර ගමන් කරන මාර්ගයේ කියන මේ දෙක තීන්දුව වෙනවා. මේ නිසා නාම රූප ධර්මයේ කියන එක විශාල දැනුමක් එහෙම නැත්නම් විශාල ලාභ රාශියක් ගැන නුදුන්නත් විශාල අලාභ රාශියක් වසාහෙලන විශාල අකුසලයකට වැටෙන්න තියෙන නොදැනීම ලුහුටා යන්න තියෙන මාර්ගයක් නතර කරලා හිතේ ප්‍රකෘති tattve මධ්‍යස්ථ tattve පවත්වන මේ නිසා නාම රූප ධර්ම વિશે හිත බැහැ ගන්නවයි කියලා කියන්නේ ඒ හිතේ කවදාකවත් මේ ස්ත්‍රී පුරුෂ ආශාවල් එපාකම් වලට ඉඳ නැති ස්වરૂපය. මෙන්න මෙතනයි ආරසා වෙන තැන. යෝගාවචරය වටහාගත යුතු තැන මේකයි. දැන් මේ අපි විස්තර කරන ස්ථානයේ කියන පච්චේපරිග්‍රහ ඥානයේදී යෝගාවචරයේ හිත ඒ විදිහට නාම රූප දෙක හඳුනා ගැනීම පමණක් නෙවෙයි ඒකත් එහා ගිහිල්ලා මේ නාම රූප ධර්ම වලම එකිනෙකා විශේෂයි බලපාන ආකාරයත් සම්‍යක් ක්‍රමයට දැක ගන්න. වෙන විදිහකට කියනවා නම් නාම ධර්ම තව නාම ධර්මයකට හේතු වෙන හැටි. නැත්නම් රූප ධර්මයකට හේතු වෙන හැටි. එහෙම නැත්නම් රූප ධර්මයක් තව රූප ධර්මයකට හේතු වෙන හැටි. රූප ධර්මයක් තව නාම ධර්මයකට හේතු වෙන හැටි වශයෙන් අර විෂදව පැහැදිලිව සරලව ඍජුව වෙන් කරගත්තා වූ නාම රූප ඒ මාර්ගයේම තවත් පියවරක් හේතුඵල වශයෙන් සම්බන්ධතාවය දකින්නයි කියලා කියන්නේ මෙන්න මේ බැස ගැනීමට කියනවා අරමුණ විනිවිදිනවායි කියලා. මේ බැස ගැනීමට කියනවා මුල් බහිනවායි කියලා. මේ බැස ගැනීමට කියනවා පිහිට ආධාරයක් ලබනවායි කියලා. ඒ කියන්නේ මතුවෙන අරමුණ ප්‍රිය වේවා අප්‍රිය වේවා සම්මුති වශයෙන් ගතේ මෙතුආකල් භාවනා කිරීමෙන් ලැබු පුරුද්ද නිසා අරමුණ මූලිකවම ප්‍රිය අප්‍රිය භාවයෙන් තොරව හිත අරමුණේ ඉනංගන. අරමුණේ ඉනංගවල විචාරයේ වශයෙන් අරමුණ පරීක්ෂා බලනව මේ රූප කොටස නාම කොටස. ඊට පස්සේ විවේකීව එහෙම නැත්නම් උපේක්ෂීක උපේක්ෂකව බලාගෙන මේ රූප ධර්ම මේ නාම ධර්ම වලට නැත්නම් නාම ධර්ම රූප ධර්ම වලට බලපාන ආකාරය. මේ විදිහට ආරමුණ හොඳට විසදව දැක ගන්නවයි කියලා කියන්නේ මට්ටම් දෙක තුනකින් යථාව යථා ස්වરૂපය දැක ගැනීම. මෙහෙම නොවුනනම් සංසාරගත පුරුද්දට අයෝනිසෝ මනසිකාරය සිද්ධ වෙන්නේ මොකද්ද? අරමුණ ඉදිරිපත් වෙච්ච ගමන් වහපියක් නැතුව වහාම තමන්ගේ පරණ පුරුදු ක්‍රමයට ඒක ප්‍රිය භාවයේ අප්‍රිය භාවයේ ස්ත්‍රී භාවයේ පුරුෂ භාවයේ సంతාන ආකාර වශයෙන් ආමර්ෂණය කරන රාග ද්වේෂ මෝහ නිස්සෘතව තීන්දුවකට පෙළෙනවා අන්නේ තීන්දුව ඒකාන්තයෙන්ම යෝගාවචරයට අනර්ථ කරයි. ඒ විතරක් නෙවෙයි යෝගාවචරය ඉන්න පරිසරයේ අනෙක් අතටත් අනර්ථ කරයි. ඒ මොකද මෝහ පදනමේ සිදුවෙන නිසා. මෙතුආකල් තමන් දැනගෙන හිටියේ සම්මුති එහෙම නැත්නම් සංඥා රාශිය ගිලීගෙනම ගන්නා වූ තීන්දුවක් නිසා. නමුත් මේ නාම රූප දැක ගන්නවා කියලා කියන්නේ අන්න මේ මෙතුආකල් තුනේ සංඥා තොගයටම විශ්‍රාම දෙනවා. කිසියම් දෙයකින් වැඩ ගන්න ඒවා ඒ මට්ටමේ නතර කරලා අලුත් ඇහැකින් නවමු ඇහැකින් අරමුණ දිහා බලන බලනකොට ඒකේ නාම රූප වශයෙන් වැටෙනවා නමුත් යෝගාවචරය එයින් සන්තෝෂ වෙන්නේ මේ තවත් ගැඹුරකට යනවා මේ නාම ධර්ම රූප ධර්ම વિશે එකිනෙක බලපාන ආකාරය දැක ගන්න අසුලුව මේ විදිහට කටයුතු කරනවා කියලා කියන්නේ ප්‍රත්‍යය සහිතව අරමුණ දැක ගන්න මෙන්න මේ தത്വෙට දැක ගන්නකොට යෝගාවචරයා මෙතුවාකල් අරගෙන ආවනම් උපාදාන රාශියක් ditthi උපාදාන සීලබ්බත උපාදාන අත්වාද උපාදාන කියලා මේව ඔක්කොගෙම පණ දුරවලට පටන් ගන්නවා මේවට පණ එන්නේ අයෝනිසෝ මනසිකාරයෙන් අරමුණු දිහා බලනකොට තමයි අය යෝනිසෝමනසිකාරයෙන් අරමුණ දිහා බලන්න බලන්න මෙතුආ කල් ඒකට පණ පොමින් තිබුණේ ශක්තිය ගිලිහි යන පටන් අරගන්න. වියලි යන පටන් අරගන්න. ඒ වෙනුවට යෝගාවචරය නාම රූප වශයෙන් හේතුඵල වශයෙන් දැක ගන්නකොට යෝගාවචරයට තිබුණු নানা ප්‍රකාර සැක සංඛා දුරු වෙන්න පටන් අරගන්න. මේ සංඛා දුරු වීම සිදු වෙන්නේ ඇත්ත ඇති හැටියෙන් දකින්න මොහොතක් මොහොතක් පාස සංඛාවට සැකේට පදනමක් නැතුව මේ පදනම් විරහිත තත්වයේ දිගට පවත්නවා නම් යෝගාවචරය සූරයි කියන්නේ. මේ සූර භාවයේ කොහොමද අරමුණ ඉදිරිපත් වෙච්ච ගමන් අරමුණ නාම රූප වශයෙන් දැක ගන්න. ඊ අරමුණට ආ වූ හේතුඵල සම්බන්ධතාවය දැක ගන්නවා මේකට කියනවා හිතේ කර්මනි භාවය කියලා. හිතේ කාර්ය ක්‍රියාශීලී ස්වરૂපේ. වහා ක්‍රියාවට නගා ගන්න පුළුවන් සුඛාල වැඩ රාජකාරියක් විදිහට එහෙම නැත්නම් ක්‍රියාදාම විදිහට වැඩ රාශියක් විදිහට පේන්න පටන් ගන්නවා. මේ නිසා යෝගාවදට භාවනාවේ සජීවීකම පණින ස්වරූපයක් දැක ගන්න. මෙන්න මේ මේරීම එහෙම නැත්නම් මේ විදිහට සප්පච්චය ප්‍රත්‍යත් සහිතව මේරණ ස්වරූපේ තමයි ඉදිරියට යෑමේදී උද්‍යප්පේ ඥානීය වශයෙන් අරමුණක් හිතත් සම්පූර්ණ කර්මන්නේ ස්වරූපයකටපත් වෙනවා. මේ වෙලාවේදී යෝගාවචරයට අර අපි ගියේ පාරක් මතක් කරගත්ත විදිහට මේ මිනිස්සේ හිත කැත්තා වූ ශක්තිය ඒ වාගේම නිවැරදිව යොදාගත්තු මේ Taman ඇති කරගත්තා වූ සති සමාධි ආදී ධර්මවල තියෙන විනිවිදන ශක්තිය අත්දක ගන්න පුළුවන්. ඒ නිසා හිතේ පුදුමාකාර විදිහේ පස්සද්ධියක් ලහුතාවයක් මුදුතාවයක් කර්මඤ්ඤතාවයක් ඇති වෙනවා. බොහොම සහැල්ලුයි. බොහොම සුනම්‍යයි. කිසිම පැකිලීමක් නැහැ. හිතේ කිසිම නිදිමත ගතියක් නැහැ. වහ වහ වහ වහ මතුවෙන මතුවෙන අරමුණට හිතේ විතක්කේ වශයෙන් නැංවීම දිගට එහෙම වීර්ය කිරීම යෝගාවචර පුතුම විදිහට හත්යක් ගන්න පුළුවන්. මේ හිතේ පහළ වෙන්නා වූ පස්සද්දී ලහුතාවේ මුදුතාවේ කම්මඤ්ඤතාවේ කියන එක යෝගාවචරය භාවනා පරියන්කේ කය වශයෙන් උත්පත්ති. මේ නිසා තමයි යෝගාවචරයට විශේෂ පීති පස්සද්ධි ඥාන පහළ වෙන්න පටන් අරගන්නේ. උපමාවක් වශයෙන් බුද්ධ දේශනා යම් යම් තැන්වල සඳහන් වෙනවා වී කරලක එහෙම නැත්නම් ධාන්‍ය කරලක උඩ ඉදිකට්ටක් වගේ නණ්ඩුවක් හිටිනවා. ඒ නණ්ඩුව විශේෂයෙන්ම ওই පරණ සම්ප්‍රදාන කුල වල සම්ප්‍රදාන කුල ಜಾතිවල මේ වී නණ්ඩුව බොහොම ප්‍රකටයි. දැන් කාලෙකින් වී වල ඒක බොහොම කෙටි කරගෙන තියෙනවා. මෙන්න මේ වී නණ්ඩුව වී කරල වේලෙනකොට ශක්තිමත් වෙනවා. ඒක එකම කෝණයකින් නැත්තම් හරියටම එකලස් වෙලා ඇන්නොත් ඒ ගෝයන් කපන නැත්තම්ගේ කුඹුරු වැඩ කරන කොළදින් වැඩ කරන නැත්තම්ගේ හැම සිවිය විනිවිදගෙන මස් කාගෙන ඇතුළට යනවා. නමුත් ඒ වීනඬුව යම් විදියකට අතින් සාමාන්‍ය පොඩි කරන්න ගත්තොත් බොහොම ඉක්මනට පොඩි කරලා ගන්නවා. නමුත් ඒක එකලස් වුණොත් ඒක සිවිය විදගෙන, හැම විදගෙන, මස් විදගෙන යන්න පුළුවන්. අන්න වගේ තමයි සතිය නිසියාකාරයට එල්ලනවී පැවතුනොත් බොහොම දුර්වලයි. නමුත් යම් වෙලාවක එක ක්ෂණයකින් ඊගාව ක්ෂණයට ඊගාව ක්ෂණයකින් ඊගාව ක්ෂණයට ආදී විදියට සතිය එකින් එකට එකින් එකට එකලස් වෙලා ගොනු වෙලා ආවොත් ඒ ආපු වෙලාවක අරමුණේ කාම රූප දැක ගන්නවා හේතුඵල ධර්ම දැක ගන්නවා ඉන් ඉදිරියට තවත් වේගවත් වෙනකොට සෑම මතුවෙන නාම ධර්මයක්ම සෑම මතුවෙන මතුවෙන රූප ධර්මයක් සෑම මතුවෙන ධර්මයක්ම සෑම මතුවෙන ඵල ධර්මයක්ම නැත්නම් සංස්කාර ධර්මයක්ම වහවහ ඇති වී නැති වෙනවා කියන ධර්මතම අරමුණ උන්නු කරලා එහෙනම් අරමුණ සම්පූර්ණයෙන්ම විනිවිද ගන්න පුළුවන් තරමට මේ සතිය වී නඬුවක් වගේ සමහරලාට හැම සිවිය මස් විදගෙන ඇතුළට යා ගන්න පුළුවන් තරම් ශක්තියක් ඇති මේ වෙලාවේදී යෝගාවචරයට මේ විශේෂ තමන් මෙතුආකල් අත්න දක්වා වූ ඒ විශේෂ ප්‍රීතිය ඒ විශේෂ ප්‍රසද්ධිය පහළ වෙනවා. ඒ ප්‍රසද්ධිය පහළ වීමත් සමගම යෝගාවචරය විපස්සනා යෝගාවචරයකට පමණක්ම මේ ලෝකෙදී අත්දකින්න පුළුවන් ඇතුළතින් හටගන්නා ශ්‍රද්ධාව අත්දකින්න පටන් ගන්නවා. මෙතෙන්ට එනකම්ම ඒ කියන්නේ මේ උද්‍යප්පේ ඥාන ආදී තමන් වශයෙන්ම අරමුණ විනිවිදලා තමන් වශයෙන්ම කායචිත්ත වශයෙන් පස්සද්දි රූප ලහුතා මුදිතා මු르දු භාව ඇති වෙන තා කල්ම යෝගාවචරය කරන්නේ මේ ශ්‍රද්ධාව ප්‍රසාද ශ්‍රද්ධාව බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති ශ්‍රද්ධාව ධර්මයේ කෙරෙහි ඇති ශ්‍රද්ධාව. සංඝයා වහන්සේලා කියන ආචාර්ය પરම්පරාව කෙරෙහි ඇති ශ්‍රද්ධාව. මේ නිසා යෝගාවචරය මෙතුආකල් ඒ අරමුණ කෙරෙහි ප්‍රියමනාප අප්‍රියමනාප කන් නැතුව අරමුණට හිත යොදන්නට කියලා කියන උපදේශය පිළිගත්තා. අදාහගත්තේ ප්‍රසාද සද්ධාව. ඒ ප්‍රසාද සද්ධාවෙන් මෙතුආකල් කරගෙන ගිහිල්ලා යෝගාවචරයා මේ ශ්‍රද්ධාව, වීරිය, සති සමාධි ආදී ධර්ම යම් ප්‍රමාණයකට වැඩ ගන්න පුළුවන් තත්ත්වයටපත් වුණාට පස්සේ ඒ ධර්ම සමව ක්‍රියාත්මක වෙන්නට ගත්තට පස්සේ අන්න යෝගාවචරය අරමුණ විනිවිදිනවා. කොහොමද විනිවිදින්නේ? රූප වශයෙන් නාම ධර්ම වශයෙන් දරනවා. හේතුඵල වශයෙන් දරනවා. මේ සියලුම සංස්කාර ධර්මියෝ හොඳට සමීපව බැලුවොත් ඒකේ කිසිම තැනක නැවැත්මක් ස්ථිර භාවයක් නැහැ වහවහ ඇති වී නැති වෙන බව දැනගන්නකොට යෝගාවචරයට අමානසික ප්‍රීතියක් අමානසික රතියක් පහළ වෙනවා ඒ මොකද අභ්‍යන්තරයෙන් තමා වශයෙන්ම ප්‍රත්‍යක්ෂව මේ ශ්‍රද්ධාව පහළ වෙන නිසා ඒ නිසා અભීතව ප්‍රකාශ කරන්න පුළුවන් සඳහන් කරන්න පුළුවන් මෙවැනි ශ්‍රද්ධාවක් ලෝකේ පහළ වෙන්නේ එකම එකනටයි ඒ විපස්සනා යෝගාවචරයට පමණයි විපස්සනාවේ මෙපිට ලෝකයක් මේ පවත්වාගෙන යන සියලුම අනිකු ශ්‍රද්ධාවන් ඒ නිසා ප්‍රසාද ශ්‍රද්ධාව ගණීට වැටෙනවා. ඒක හරියට වස්තුවක පිටින් ගාපු සායමක් වගේ. ඒ සායම ඒ පිටින් ගාපු එක මත මිසක වස්තුවට ගුණ විශේෂයක් ඇති කරන්නේ නැහැ. ඇතුළතින් සාරයක් ඇති කරන්නේ නැහැ. නමුත් මේ ප්‍රසාද ශ්‍රද්ධාවෙන් පටන් අරගෙන දෙන උපදේශ පන්ති ඊටාම ගෞරවයෙන් ඉදිරියට කරගෙන යනකොට නාම රූප පරිච්ඡේද පච්චේ පරිග්‍රහ ආදී වශයෙන් ඉදිරියට යන යෝගාචරය නම් මෙන්න මේ කියන උද්‍යප්පිය ඥාන අවස්ථාවේදී විශේෂ ඒ කියන්නේ Tamanටම Tamanගේම ප්‍රත්‍යක්ෂය මත පහළ වුණා වූ මේ විශේෂ ශ්‍රද්ධාව ඇති කරගන්න. ඒ ශ්‍රද්ධාවට ඒ නිසා කියනවා ඕකප්පන ශ්‍රද්ධාව කියලා. Taman තුලින්ම උපන්නා වූ ශ්‍රද්ධාව. ඒ නිසා යෝග ආචරය නියත ගතික තත්ත්වයටපත් වෙනවා. නැවත නැවතත් දැන් යෝග ආචරයට පිටිපස්සේ ඉඳගෙන මතක් කරන්ට උනන්දු කරවන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද ඇතුළතින්ම ශ්‍රද්ධාව ඇති කරගන්න හැටි දාන මේ ශ්‍රද්ධාව නිසාම යෝගාවචරයට මිත්‍වක්කල් ඒ කරපු ව්‍යාපාරේ යාමේ ප්‍රතිඵල වශයෙන් Tamanට දැන් අරමුණක් විනිවිද දක් ගන්න පුළුවන් විපස්සනාවට දොර ඇරී කියන ඒ ධර්ම න්‍යාය අනුකූලව පහළ වෙන්නා වූ කුසල ඡන්දේ පහළ වෙනවා. මෙන්න මේ ශ්‍රද්ධා ඡන්ද කියන ධර්ම දෙක නිසා වීර්ය පහළ ඒ වීර්යය වෙනද වීර්යයට වඩා විශේෂයෙන්ම පිටිපස්ස කෙනෙක් ඉඳගෙන පාරට යොමු කරවමින් උසි ගන්නවන වීර්යයක් උනන්දු කරන වීර්යයක් නෙමෙයි Taman තුලින්ම පහළ වෙන වීර්යයක්. ඒ වීර්ය නිසාම සතිය සුපතිත්ථිත සතියක් වඩපත් වෙනවා. ඒ සුපතිත්ථිත සතිය තමයි යෝගාවචරය භවයේ ලබන ප්‍රතිෂ්ඨිත භාව. වෙන විදිහට කියනවා නම් අරමුණ ස්ත්‍රී වේවා පුරුෂ වේවා උතුරු දිගින් වේවා දකුණු දිගින් වේවා කොයි පැත්තකින් ආවත් මේ අරමුණේ පළු දෙකක් වශයෙන් පවතිනවා නාම ධර්ම රූප ධර්ම පවතිනවා මේ පළු දෙක හේතුඵල වශයෙන් එකිනෙකාට ක්‍රියාත්මක වෙනවා. මේ නාම රූප ධර්ම දෙකෙන් තොර ජීවාත්මයක් එහෙම නැත්නම් පවතින සත්වයේ ස්ත්‍රිය පුරුෂයෙක් නැහැ. මේ ස්ත්‍රී පුරුෂයා වශයෙන් ඉන්න සත්වයින්ට සත්වයින්ව මවන අනකරන ਸਰබ බලධාරී දෙවි හේතු ඇති කරනවා නෙවෙයි ඵල ඇති කරනවා නෙවෙයි. හොඳට විනිවිද බැලුවොත් ඕනෙම අරමුණක මේ නාම රූප ධර්ම හේතුඵල ධර්ම දැක ගන්න පුළුවන් විදිහටම සතිය පිහිටනවා. මේ සතිය තමයි මේ විපස්සනා සතිය තමයි සතිපට්ඨාන කියන වචනයට ගැළපෙන ඒකට තරම් නම්බු කරන්න පුළුවන් වචන. මේ විදිහට සතිය සුපතිට්ඨිත භාවය ඇති වෙනකොට මතුවෙන මතුවෙන අරමුණේ යෝගාවචරයට සමාධිය නැත්නම් ඒ ඒ ක්ෂණයේ පවතින ආ වූ සමාධිය තේරෙනවා දැන් මේ අවස්ථාවේදී තමන්ගේ නීවර ධර්ම දුරු වෙච්ච බවත් අරමුණට හිත ඍජුව මූණ දීලා තියෙන බව මේක ඉදිරියට පවත්වන්න නම් ශ්‍රද්ධාවෙන් කොච්චර අවශ්‍ය කරනවද වීර්යයෙන් කොච්චර අවශ්‍ය කරනවද සතියෙන් කොච්චර අවශ්‍ය කරනවද කියන එක යෝගාචරයට වැටේ මේ නිසා සතිය සමාධිය පිළිබඳව Tamanටම Tamanගේ පරිචයක් ඇති වෙන්න පටන් ගන්නවා මේ නිසා බොහෝ අවස්ථාවලදී යෝගාචරයට Tamanගේ ජීවිතයේ පැය 24න් තදබල නින්දේ පසු නොවන අනිකුත් සෑම වෙලාවකම සතියක් පරියංකයේදී සක්මනේදී ආදී විශේෂ ස්ථානවල ගැඹුරු සමාධියක් ඇති කරගනිමින් මේ ඇත්ත ඇති හැටි වටහා ගැනීම නැත්තම් යථා භූත පවතින తত্ত্বය ඒ ආකාරයෙන්ම වටහා ගැනීමේ ඥාණයට ඉඩ සලසා ගන්න පුළුවන්. මේ නිසා මේ පත්‍ය වශයෙන් ප්‍රත්‍ය හේතු ප්‍රත්‍ය සහිතව නාම රූප ධර්ම තේරුම් අර ගැනීමෙන් යෝගාවචරයට දුරු වෙන සැකය විශාල සාන්තියක් විශාල සහනයක් ඇති කර ගන්නවා. මේ සාන්‍ය නිසාම යෝගාවචරය මේ උද්‍යප්පේ ඥාන අවස්ථාවේදී ඉන්ද්‍රයන්ට ගෝචර වෙන සැපය මේකය නැත්නම් වේදිත විඳ ගන්න පුළුවන් සැපය ඇහෙන් විඳින නාසයෙන් කටෙන් කනෙන් ශරීරයෙන් ආදී වශයෙන් විඳින සැපය මේකය ඒ වගේම අවේදිත සැපය මේකය කියලා තේරුම් ගන්න. මේ අවේදිත සැකේ සැපේතම ශාන්ත ශාන්ත භාවයක් නිතියන පවතින නිසා ශාන්ත සුඛයේ වශයෙන් යෝගාවචරය මෙතනදී තේරුම් ගන්න. නමුත් මේ චූලසෝතාපන්න අවස්ථාවේදී වෙන විදිහකට කියනවා නම් මේ පච්චේ පරිකා ඥානීදී සැක දුරු කර ගැනීම යෝගාවචරය ඇති වෙන මේ වෙනස ඒ ඒ වෙලාවේදී උපයාගත යුතු වෙනසක්. ඒ වෙනසට යෝගාවචරය Taman වශයෙන් අත්දැකීම් රාශියක් රැස් කර ගන්න. කොතනින් පටන් අරගත්තත් ඒ தത്വෙට හිත දියුණු කිරීමේ තමන්ගේම පරිචය ඇති වෙනවා. නමුත් ඒක දිගටම නොසැලී එහෙම නැත්නම් ආපසු නොහැරී පවතිනවායි කියලා විශ්වාසයක් නැහැ. ඒ විශ්වාසය ඇති කරගන්න නම් යෝගාවචිත අවශ්‍ය වෙන්නේ මේ කලා වූ ක්‍රමයටම දිගටම අරමුණෙහි නැත්නම් සංස්කාර ධර්මයෙන් සම්මස්නය කරන්නට. දිගට සම්මස්නය කරනකොට කරනකොට යෝගාවචරයට සියලුම සංස්කාර ධර්මයන් පිළිබඳව ප්‍රීතිපාමෝචය උපදිනවා. ඒ ප්‍රීතිපාමෝජයේ උපදින නිසා මෙතුවක්කල් භාවනාවට වැඩිය දැන් යෝගාවචරයට ප්‍රතිඵල දැක දැක ඉදිරියට යන්න පුළුවන් ස්වරූපයක් ඇති වෙන නිසායි ඒ වේදිත සුඛේ අවේදිත සුඛේ අතර වෙනසක් දැක ගැනීමේ වාසනාව නැත්නම් ඒ ප්‍රෝධනය යෝගාවචරයට ලැබෙන නිසායි ඒ භාවනාවත් මේ භාවනාවත් අතර වෙනස වෙන විදිහට කියනවා නම් විපස්සනා පුරුදු වෙන කාලේ ඒ කියන්නේ නාම රූප පරිච්ඡේද වඩන වෙලාවේදී පච්චේ පරිග්‍රහ ඥාන වඩන වෙලාවේදී වෙහසක් පවතී. ඒ මොකද කියන දෙයටයි වැඩ කරන්නේ. දෙන උපදේශ වලටයි ශ්‍රද්ධාව ඒ දේ කෙරුවොත් හරියන්නත් පුළුවන් නොහරියන්නත් පුළුවන්. හරි ගියොත් හොඳයි. වශයෙන් විපස්සනාට බැසගෙන තියෙන නිසා හරියන සෑම අවස්ථාවකම ඒ ඒ ආකාරයට යෝගාචර ප්‍රීතිපාමෝජ්‍ය උපදිනවා. ඒ ප්‍රීතිපාමෝජ්‍ය උපදීම නිසා භාවනා වැඩ පිළිවෙල ඉදිරියට ය아가න්ට යෝගාවචරයට ලොකු හයියක් ලොකු ගැම්මක් මේ නිසාම තමයි මේ සුපති මෙවැනි පිටින් හඳුන්ලා දීපු නැත්තම් ඇදහිය යුතු තමා විසින් ප්‍රතික්ෂ තමන් වශයෙන්ම අත්දැකීම් සහිතව එහෙම නැත්නම් තමන්ගේම අත්දැකීමට ගුරු කරගන්න පුළුවන් විදියකින් ඔප්පු කරගන්න පුළුවන් යමක් ශ්‍රද්ධාවෙන් බාර අරගෙන ඒ කටයුත්තෙහි පසු නොබලන වීරියකින් දිගට ගත කරලා ඒයින් ප්‍රතිඵල ලැබලා Taman ඒ ලැබුවා වූ පිටින් ලැබුවා වූ සද්ධාව Taman තුලින්ම සාතික වෙනවා. විද්‍යාවට කියනවා නම් ඕකාපන සද්ධාව බවට පරිවර්තනය කරගන්න පුළුවන් වෙච්ච අවස්ථාව කියලා කියන්නේ මනුෂ්‍ය ජීවිතයක තියෙන ඊ타මත්ම වටින අවස්ථාවක්. ඒ වගේම මොන්නම මිනුම් දඩකින් මැනලා බැලුවා. තමන්ගේ Taman වශයෙන් ලබන ආස්වාදයේ පැත්තෙන් අරගෙන බැලුවත් එහෙම නැත්නම් ලබන්න තියෙන සැප සම්පත් අතින් බැලුවත් අනුන්ගෙන් ලැබෙන කීර්ති ප්‍රශංසා අතින් බැලුවත් මෙතන ඇති වෙනා වෙනස භාවනා නොකල කෙනෙකුට වැටහීමක් ඇති නමුත් භාවනා කළ විශේෂයෙන් භාවනාවට උපදෙස් දෙන බුදුරජාණන් වහන්සේ වාගේ බුදුරජාණන් වහන්සේ වාගේ මුළු ලෝකෙටම භාවනා හඳුන්ලා දීපු උතුමන් වහන්සේලාට මේ අවස්ථාව පෙන්නේ පුතුමාකාර වෙනසක් වශයෙන්. ඒ නිසායි සඳහන් කරන්නේ මෙවැනි ධර්මතාවයක් රස නොබලපු අත් නොවිඳපු අවුරුදු 100ක ජීවිතයකට වඩා මෙවැනි එක ධර්මතාවයක් ඒ කියන්නේ උද්‍යප්පේ අවස්ථාව අත්දක ගන්න පුළුවන් ජීවිතයේ එක දවසක් වුණත් කොච්චරද වටිනවයි කියන. ඒ මොකද ඒ පුද්ගලයා එළව මෙලව වශයෙන් තියෙන වෙන විදිහට කියනනම් වේදිත අවේදිත වශයෙන් ඇත්තා වූ සුඛ දෙකම එක ජීවිතයක් තුළ අත්දකලා මේ වේදිත සුඛේ කොච්චර ගොරෝසුද කොච්චර ඕලාරිකද මේ සඳහා මිනිස්සු කොච්චරනම් මත් වෙලා ඒ පස්සේ ඇදීගෙන යනවද මොනතරම් අවිද්‍යාවක් මේ පවතිනවද කියලා තමන් වශයෙන් සාක්ෂාත් කරගන්න. ඒ වගේම මේ අවේදිත සුඛය නොමිලේ ලබන දෙයක්. සාන්ත සුඛයක්. ඒ සඳහා අවශ්‍ය කරලා තියෙන්නේ නිසි ගුරු උපදේශයත් Tamange යටහත් භාවයත් මේ தত্ত্বය ඇති කරගත්තොත් මෙලොව වශයෙන් මේක ලබ ගන්න පුළුවන් කියන මේ වෙනස ඇති වෙන නිසා ඒ පුද්ගලයාට ඒ කියන්නේ ඇත්ත ඇති ඇතියෙන් දකින පුද්ගලයාට දැන් මම මගේ සුඛය පිණිස මේ දේ කළ යුතුය මේ දේ නොකළ යුතුය කියලා හොඳට වැටහීමක් ඇති වෙනවා. මෙතන ඉඳලා තමයි යෝගාවචරයාගේ නියම වෙනස. වෙන විදිහට කියනවා නම් තමන්ගේ පුරුදු තමන්ට නරක පිණිස පිහිටන නමුත් රුචිය නිසා හෝ කැමැත්ත නිසා හෝ ගුරු මත නිසා හෝ තර්කයට ගැලපෙන නිසා හෝ පොඩි බැඳගෙන ගිය හනමිටි හැලෙන්න පටන් ගන්නවා. තා යෝගාවත ජීවිතයක වෙනස ඇති වෙන්නේ මේ වගේ අභ්‍යන්තරයෙන්ම අරමුණ ඇති හැටියෙන් දැක ගැනීමෙන් ඇතිවෙන ඥානින් මිසක්වත් පිටින් පැවරීමෙන් නෙවෙයි. ඒ නිසා භාවනා කරන ඇත්තෝ අනික් ඇත්ත දිහා බලනකොට ප්‍රවේශම් වෙනවා. ඒ අනික් ඇත්තන්ගේ බාහිර ගති, බාහිර ලක්ෂණ දිහා බලලා ඒකෙන් ඒ පුද්ගලයා මනින්න හදනවා නම් ඒ අනුව වහාම විනිශ්චය නීති දඬුවම් ප්‍රකාශ කරන්න පටන් අර ගන්නවනම් ඒක නුසුදුසු සුදුසුකම් රහිතව කරන කටයුත්තක් ඒ වාගේම අර්ථයක් පිණිස පිටන දෙයක් නෙවෙයි. ඒ වාගේම යෝගාචරය Taman වශයෙන් කටයුතු කරනකොට උනා. මෙවැනි සාර්ථක නැත්නම් මුල් බැස ගන්නා ඥාන වලටපත් වෙන තාක්කල් Taman තුල ඇතා වූ අඩුපාඩු විශේෂයි තද බල විදිහට හිත නරක කර ගන්න නරකයි. ඒවා පිළිබඳව පුළුවන් තරම් මෛත්‍රී අනුකම්පාව ඇති කරන්න ඕනේ. මේ යම් පුරුදු ගොරෝසු ගති Taman තුල තියෙනවා නම් ඒ තියෙන්නේ මොකද්ද? අරමුණ හරි හැටියට දැක ගන්න බැරි ස්වරූපේ නිසා. අරමුණ යථා ස්වරූපේ දැක ගන්න පුළුවන් නම් එදාට Taman තේරෙයි මේ මේ ගති Tamanට අහිමි පිණිස පිටන. මේ මේ ගති ශ්‍රද්ධාව පිරීම පිණිස පවතිනවා. සතිය වීර්ය පිරීම පිණිස පවත්නවා. ඒ නිසා මේ ගති වෙනස් කරන්න ඕනේ. මේ මේ ගති දිනු පවණු කරන්න ඕනේ කියලා යෝගාවචරයට වෙනස ඇති වෙනවා මේ වෙනස නිසා. ඒ මොකද අර වේදිත සුඛය අවේදිත සුඛය කියන මේ දෙකේ වෙනස. එහෙම නැතිනම් ඕනම කෙනෙකුට තර්ක කරන්න පුළුවන් ඇහැට අහුවෙන්නේ නැති සැපයක් නම් කනට අහුවෙන්නේ නැති සැපයක් නම් නාසයට අහුවෙන්නේ නැති සැපයක් නම් දිවට අහුවෙන්නේ නැති සැපයක් නම් ශරීරයට අහුවෙන්නේ නැති සැපයක් නම් ඕක විඳින්නේ කොහොමද? අවේදිතයි නම් ඕක සුඛයක් වෙන්නේ කොහොමද? ඒ මොකද ලෝකයා පටන් ගන්නෙම වේදිත සුඛේමයි, කාම සුඛේමයි. මුළු ජීවිතේ පුරාම එක එල්ලේ ඒ දෙසම බලාගෙන හරියට ගින්නට ගිනි කනා වැඩන පළඟටියා ගින්නටම පැන පැන ඉන්නanse. ඉස්සරහා තියාගෙන ඉන්නේමත් මේ වේදිත සුඛේමයි. ඒ නිසා යම් කිසි කෙනෙක් භාවනා කරලා ඉලා ඉතිපත් කෙරුවොත් මේට වඩා හාත්පසින්ම වෙනස්. මේ වේදිත සුඛයේ අවුරුදු 100ක් විඳිනවට වැඩිය. මේ අවේදිත සුඛයේ විඳින එක පැයක්, එක ජීවිතයක්, එක දවසක් වටිනවා කියලා කියන්න පුළුවන් වෙනකොට අර වේදිත සුඛයේ ගලීතින ඇත්තන්ට ඒක අභියෝගයක් බවට පත් වෙනවා. ඒගොල්ලෝ තර්ක කරනවා. කොහොමද එහෙමනම් ඒක විඳින්න පුළුවන් වෙන්නේ කියලා. මේ වාගෙම සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මේ සාන්ත සුඛය මේ වේදිත සුඛය පිළිබඳව දේශනයක් පවත්වනකොට ස්වාමීන් වහන්සේගෙන් නමක් ශ්‍රාවක ස්වාමීන් වහන්සේ නැගිටලා ස්වාමීන් වහන්සේ මේ විදිහට ඒක අවේදිත නම් ඒක සුඛයක් වෙන්නේ කොහොමද? ඒක සාහිත්‍ය සංසිද්ධි උත්තරේ තමයි අවේදිත නිසාමයි ආයස්මතුණී ඒක සුඛයක් බවට පත් වෙන්නේ. ඒ මොකද මේ කාම ලෝකේ වේදිත සුඛ කියලා කියන්නේ ඇහැට රූපයක් වදිනකොටම එතන චලනයක් තියෙනවා. එතන කම්පනයක් තියෙන. තිගැස්මක් තියෙන සාන්ත භාවයක් නැහැ. මේ කම්පන ස්වරූපේ චලන ස්වරූපේ තිගැස්සුම් ස්වරූපේ අලුත් වැඩියා කිරීම තමයි අලුත් රූප දකින්නවා කියන්නේ. රූප තණ්හාව කියලා. මේකෙන් කරන්නේ මොකද්ද? අර කම්පනය, අර චලනය, තිගැස්ම දිගින් දිගට වෙනස් කරමින් පවතින එක. මේ නිසා රූප වශයෙන් අපි ලබන මේ වින්දනයේදී කරන්නේ අපි යත්තා වූ මේ නිශ්චල භාවයේ කාබාසිනිය කරලා විනාශ කරලා ඒ විනාශ වෙච්ච ස්වරූපේ දිගින් දිගට පැවැත්ම. ඒ නිශ්චල භාවයක්, tempat භාවයක්, සාන්ත භාවයක් නැහැ. අවේදිත සුඛේ පවතින්නේ අරමුණ વિશે ප්‍රියාප්‍රිය භාව වශයෙන් ඇති කරගත්ත ආස්වාද ලබන්න පුළුවන් සැපයක් නෙවෙයි. ප්‍රියාප්‍රිය දෙකෙන් තොර වූ මධ්‍යස්ථ උදාසීන ස්වરૂපයක්. මේ නිසා ඒ තුල තිගැස්මක් නැහැ. කුතුහලයක් නැහැ. කම්පනයක් නැහැ. ඒ නිසා සාන්ත භාවයක් පවතින. මේ නිසා භාවනා කළ කෙනෙකුට නම් මෙවැනි ධර්ම දේශනාවකින් හෝ මේක උත්සාහ තේරුම් කරන්ට උත්සාහ කිරීමේ අර්ථයක් තියෙනවා. භාවනා කරන කෙනා වරින් වර හෝ මේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් තොර මේ සුඛය වරින් වර අත්දැකලා තියෙනවා. එහෙම කෙනෙකුට හේතු කරලා හේතු ගන්න ක්ලේසි. නමුත් මේ කාම සුඛයෙන්ම පටන් අරගෙන කාම සුඛයෙන්ම අවසන් වෙන කාම ලෝකයට මේ තේරුම් කිරීමේ තේරුමක් නැහැ. අපේ භාවනා කරන පිරිසට තේරුම් ගැනීමක් වශයෙන් දර්ශනයක් වශයෙන් ගත්තොත් අපි මීට කලින් කීප වතාවක මතක් කරගත්ත විදිහට හොඳේ කාම ලෝකේ ජයගත්ත නැත්නම් සුඛෝපභෝගී වස්තු සම්පatti සහිත පුද්ගලයෙක් තමන්ගේ සිටු මැදුරේ සිටුවරේ තමන් නිදාගෙන ඉන්න අවස්ථාවකට තියෙන සැපේ අරගත්තොත් ඒ පුද්ගලයාට කලාතුරකින් ලැබිච්ච හොඳ සැප නින්දක් ලබන අවස්ථාවක්. ඒ සැප නින්ද ලබන අවස්ථාවේ සංගීත භාණ්ඩ වාදනය කරන ඇත්තෝ ඒ පුද්ගලයා නැගිටිනකම් බලාගෙන ඉන්න හොඳ සංගීතකින් පිනවන්ට කෑම උයන ඇත්තෝ බලාගෙන ඉන්නවා ඒ පුද්ගලයා නැගිටිනකම් හොඳ කෑමකින් ඒ මේ සිටුවරය පිනවන්ට ඒ වාගේම නාසයේ සුවඳ ගැන උනන්දු වෙන ඇත්තෝ හොඳ සුවඳ පමා කරමින් ඉන්නවා පිනවන්ට මේ වාගේ විවිධ ඉන්ද්‍රිය ධර්ම පිනවීම සඳහා ඒ ඒ කට්ටිය උනන්දු වෙලා ඉන්න වෙලාවේ මේ එක කෙනෙක් හෝ මම හොඳ කැම වේලක් හැදුවා. ඒ කැම වේල පදම ඇවිල්ලා තියෙන්නේ. අද නම් මට හොඳ කීර්තිතාවයක් නැත්තම් ප්‍රශංසාවක් ලබා ගන්න පුළුවන්. ඒක නිවෙන්ට ඉස්සර වෙලා වහාම මේ සිටුවරයට මේක දෙන්න ඕන කියලා අර තද නිින්දපස් වෙන සිටුවරය අවදි කෙරුවොත් එහෙම කුමන තත්ත්වයක් උදා වෙයිද කියලා අපි සාමාන්‍ය ප්‍රායෝගිකව කල්පනා කළොත් අපිට හිතා ගන්න පුළුවන්. ඒ මිනිස්යාට ලැබෙන මේ කලාතුරකින් ලැබෙන නිින්ද බාධා කරන නිසා ඒ පුද්ගලයා මොන විදිහට ඒ උයන්න කෙරෙහි කිපෙයිද නැත්නම් දොස් ගන්නේද කියලා. ඒ මොකද ඒ තමන් ඇහෙන් සැපෙන් තොරව කනේ සැපෙන් තොරව නාසයේ සැපෙන් තොරව දිවේ සැපෙන් තොරව කයේ සැපෙන් තොරව ගත කළ මේ මොහොත බිඳ දැමීම නිසා ඒ පුද්ගලයාට විශාල ද්වේෂයක් තරහක් පහළ ඒ වෙනුවට දෙන්න හදන්නේ දිව පිනවීමෙන් දිව උද්දීපනය කිරීමෙන් දිව කුතුහලය දැනවීමෙන් දක්වන සැපයක්. ඒ අවේදිත සුඛයේ විඳින්මින් හිටපු ඉඳුරංගෙන් ශක්තියෙන් තොරව පරිබාහිරව සැප විඳින්මින් හිටපු පුද්ගලයාට ඒකෙන් අවදි කරවලා ඉඳුරන් මාර්ගයෙන් සැපයක් දෙන්න පටන් අර ගන්නකොට ඒ මනුස්සයාට ඒ දෙක වෙනස වැටෙනවා. ඒ නිසා ඒ පුද්ගලයා අර තමන්ගේ නිින්ද කලාතුරකින් ලැබෙන සපවත් නිින්ද බාධා කිරීම හේතුවෙන් ඒ සේවකයාට එක්ක සේවයෙන් පහ කරන්න හෝ දඬුවම් නිම කරන්න ඉඩ තියෙනවා. ඒ පුද්ගලයාගෙන් ඇහුවොත් නැගිටවට පස්සේ ඒ මොකද කේන්තිගේ අසවල් සැපයක්ද විඳින්මින් හිටියේ කියලා. ඔබ ඇහෙන් සැප විඳින්මින් හිටියද, කනෙන් සැප විඳින්මින් හිටියද, නාසයෙන් සැප විඳින්මින් හිටියද කියලා එකක්වත් විස්තර කරන්න බෑ. ඒ මොකද තද ගැඹුරු නිින්දෙදී අඩුම වශයෙන් Taman සත්‍යපේ ඉන්න ඒ ගුදිරියේ ස්පර්ශයවත් නැතුව සම්පූර්ණ ඉදurangෙන් ඇති වෙන සැප ස්පර්ශ උද්දීපන නැතුව ගිය මොහොතක් තමයි ගැඹුරු නිින්ද කියලා කියන්නේ. ඒ ගැඹුරු නිින්ද අවස්ථාවේදී තියෙන සැපය විස්තර කරගන්න බැරි වුණාට අවදි වුණාට පස්සේ නෑයි කියන්න බෑ. හොඳටම අත්දකින්න පුළුවන් සැපයක්. මෙන්න මේක තමයි සාමාන්‍ය විදි උපමාවක් විදිහට පෙන්වන්න පුළුවන්න්නේ අවේදිත සුඛය කියලා කියන්නේ. ඇහෙන් කණෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් තොරව විඳ ගන්න පුළුවන් ඊ타මත්ම විවේක සුඛයක් පවතින. ඒ විවේක සුඛය තුල සිදුවෙන බාධා වලට තමයි ඇහිම් දැකීම කියලා කියන්නේ. නමුත් යම් කිසි කෙනෙක් හිතා ගන්න නරකයි එහෙමනම් මේ භාවනා කිරීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ විදිහේ නිින්දකින් ලබන ඉන්ද්‍රයන්ගෙන් ඉන්ද්‍රිය ධර්ම වලින් වෙන්වීමක් බලාපොරොත්තු වෙනවා කියන්නේ. ඒකෙදි තේරුම් අරගන්න තියෙන්නේ නිින්දදී තියෙන්නේ තීන මිද්දට වැටීම නිසා යෝගාවචර පැත්තෙන් බලනවා නම් නැත්නම් භාවනා පැත්තෙන් බලනවා ප්‍රමාදයට වැටීම. ප්‍රමාදයේ තුලින් ඉන්ද්‍රයන් පැත්තකට කරලා ලබන සැපය. නමුත් භාවනාවේදී තියෙන මේ தત્ත්වය සම්පූර්ණ අප්‍රමාදීව සජීවී හිතින් අත්දක ගන්න පුළුවන් වෙනසක්. ඒ නිසා නිින්දදී ලැබෙන සැපේ වගේ දසදහස් වාරයක වෙනසක් මේ සැපේ පවතිනවා. මේ නිසා යෝගාවචරය උද්‍යප්පේ ඥාන අවස්ථාවටපත් වෙනකොට මෙන්න මේ සැපය පිළිබඳව හැඟීමක් පහළ කරගන්න. ඒ හැඟීම පහළ වෙන්නේ නිත්‍ය සංඥාවෙන් නෙවෙයි. සුඛ සංඥාවෙන් නෙවෙයි. ආත්ම සංඥාවෙන් නෙවෙයි. සුභ සංඥාවෙන් නෙවෙයි. ඊටාම ප්‍රකටව සඳහන් කරනවා නම් අනිත්‍ය සංඥාව. මේ උද්‍යප්පේ ඥානයේදී යෝගාවචරයට නාම රූප වශයෙන් බෙදලා බැලුවත් හේතුඵල වශයෙන් බෙදලා බැලුවත් මේ සෑම දෙයක්ම වහවහ ඇතිවීමෙන් නැතිවීමෙන් පවතින අනිත්‍ය භාවයේ වැටීම නිසා නිත්‍ය සංඥාව දුරු වීමෙන් ඇතිවෙච්ච ඥානයක් තමයි. මේ විදිහට විපස්සනා ඥානවලට නැත්නම් උද්‍යපේ ඥානෙට මුලින්ම සැපත් වෙච්ච යෝගාවචරය ඉන් ඉදිරියට මේ විදිහටම නාම රූප වශයෙන් හේතුඵල වශයෙන් සංස්කාර ධර්මයන් සම්මර්ෂණය කරන ඉදිරියට යනකොට මේ අනිත්‍ය භාවය හොඳට මේරීමකටපත් වෙනවා. එහෙම නැත්නම් එහිම හිත පුරුදු භාවයකටපත් වෙනවා. මේ නිසා යෝගාචරයට වැටෙනවා මේ එකම තැනකවත් එකම ක්ෂණයක්වත් නැවතීමක් නැතුව ඇතිවීම පවතිමින් නැතිවීම පවතින මේ නාම රූප ධර්ම නිසා බලාගෙන ඉන්න හිතත් පෙළෙනවා. ඒ අරමුණු වශයෙන් තියෙන පෙළෙයි. මෙන්න මේ පීලිත ස්වરૂපයේ පෙළෙන ස්වરૂපයේ යෝගාවචරයට ඊගාවට ඉදීම නැත්නම් බහුල වශයෙන් අනිත්‍ය භාවයෙන්ම හිත පිරී ගන්නකොට ඉබේම හිත ඒක දුක්ඛ ස්වરૂපේ පෙළෙන ස්වરૂපයටපත් වෙනවා. මේ විදිහටම තමයි යමක් මේ තරම්ම වේගයෙන් වෙනස් වෙනවනම් මේ තරම්ම පෙළෙන ස්වරූපයටපත් වෙනවනම් මේකේ මමය කියාගන්නට මටය කියාගන්නට මගේය කියාගන්නට යනවනම් ඒක මොඩකමක් මේ පාලනය ආණ්ඩුමත් කරන්න පුළුවන් ස්වරූපයක් වශයෙන් පවත්වන ස්වරූපයක් මේක නම කියලා මගේ කියාගන්න ස්වરૂපයක් නැතය කියන එක ඒකාන්තෙම තහවුරු වෙනවා. වෙන විදිහට කියනවනම් අනාත්ම සංඥාවට ඉඩලද. මේ නිසා යෝගාවචරය මේ උද්‍යප්පේ ඥාණයටපත් වුණාට පස්සේ දිගට පවත්වන භාවනා වාරයක් පාසා මේ අනිත්‍ය සංඥාවේ මේරීම සිද්ධ වෙනවා. ඒ මේරීම න්‍යායානුකූලවම පෙළෙන ස්වરૂපය ආબોධ කරන්නේ නැත්නම් දුක්ඛ සංඥාව ආબોධ කිරීමට හේතු කාරණාවක් වෙනවා. යමක් පෙළෙනවා වෙනස් වෙනවා නම් වහාම යමක් පිළීම සඳහා ඒ වෙනස පවතිනවා නම් ඒක ආත්ම වශයෙන් බාරගන්නේ නැහැ නැත්නම් අනාත්ම සංඥාව පහළ වෙනවා මේ විදිහට යෝගාවචරයාගේ ඉදිරි භාවනාව දිගටම සිද්ධ වෙන්නේ මේ අනිත්‍ය භාව දුක්ඛ භාව අනාත්ම භාව පිළිබඳව තහවුරු අවබෝධයකට අවශ්‍ය කරන්නා වූ සාකි දිගින් දිගටම සාකි ලැබෙන්න පටන් ගන්නවා මේ නිසා යෝග අවචරය දිගට ඉදිරියට යාම් පිළිබඳව වැඩි ගුරු උපදේශ අවශ්‍ය කරන්නේ නැහැ. ඒ කරගෙන ගිය වැඩ පිළිවෙලම තමයි දිගට කරගෙන යන්නේ. නමුත් මේ උද්‍යපේ ඥාන අවස්ථාවේ පවතිනා වූ මේ විශේෂ පරිවර්තනය නිසා උපදිනා වූ පස්සද්ධිය, ලහෝතා, මුදිතා, කම්මඤ්ඤතා ආදී අරමුණේ හිතේ පවතිනා වූ මේ යොහුසුළු බව නිසා එක අති දහවන එහෙම නැත්නම් කියනවනම් වරදවා වටහා ගැනීමක්. වැරදි ඇස්තමේන්තුවක් යෝගාවචර සිදු වෙන්න පුළුවන්. ඒ මොකද මේ තරම් විදියටම හිත ආරමුණේ කියලා බහින තරමටම ආරමුණ විනිවිද ගන්න පුළුවන් තරමටම ආරමුණ නාම රූප වශයෙන් බෙදලා හිටියා. එනේන ආරමුණේ හිත කාර්යක්ෂම වෙනවා. ප්‍රීතියෙන් පස්සද්ධියෙන් හොඳට වැටෙන්න පටන් ගන්නකොට යෝගාවචර සමහර විටක මේක මාර්ග ඥානය වෙන්න පුළුවන් කියලා අමාර්ගයම මාර්ගයේ වශයෙන් තේරුම් ගන්න පටලවා ගන්න ඉඩ තියෙනවා. ඒ වගේම මේක ඵල ඥානෙ වෙන්න පුළුවන් කියලා ඵලය නොවන්නා වූ දෙයක්ම ඵලයේ වශයෙන් තේරුම් අරගන්න ඉඩ තියෙනවා. මෙන්න මේ නිසා යෝගාවචරය මේ උද්‍යප්පේ ඥාන අවස්ථාවේදී අරමුණ මෙනෙහි කිරීම එහෙම නැත්නම් එල්ල කිරීම වශයෙන් අරමුණට හිත එල්ල කිරීම සූර වෙන්නවා. සූර නොවුනොත් මේ භාවනාවේ අතුරු බල වශයෙන් පහළ වෙන්නා වූ මේ සුඛ භාවය පස්සද්ධි ආදී දේවල් මෙනෙහි නොකිරීම නිසා ඒකට යට වෙන්න ඉඩතියි. යට වුණොත් අමාර්ගයේ මාර්ගයේ වශයෙන් උත් ඵලේ නොවන දෙයක් ඵලයේ වශයෙන් උත් තේරුම් ගැනීම නිසා මෙතන එක තැන කරකැවෙන ස්වරූපයක් එහෙම නැත්නම් ඇතුළත නතර වීම විපස්සනාවේ හෝ වේවා සමතේ හෝ වේවා ඇතුළතින් Taman උපදවාගත් ආ වූ ධර්ම වලම ගැලී ගැනීමෙන් නතර වීමක් සිදු වෙන්න පුළුවන්. එතනදී යෝගාවචර ප්‍රවේශම් වෙන්නවා. මොකද මේ මාතු වෙන ධර්ම ඒ ඒ වශයෙන්ම මෙනෙහි කරමින් නැවත නැවතත් මූල කර්මස්ථානයේ මූල කර්මස්ථානයේම ප්‍රකෘති ස්වરૂපය ඉදිරිපත් කරගනිමින් මෙනෙහි කිරීම. මෙනෙහි නොකල ඒ පිළිබඳ අවදි හිත පවත්නවා නම් මේ මාර්ග අමාර්ග කියන දෙක පටලවා ගන්න නැතුව ඉදිරියට යන්න පුළුවන්. ඒකට කියනවා මග්ගා මග්ග ඥාන දසන විසුද්ධිය කියලා. එතනින් එහාට නම් යෝගාවචරය කෙලෙම විපස්සනා මහා මාර්ගයට මහා වීදියට වැටෙනවා. ඒ වේගයේදී දිගටම සිද්ධ වෙන්නේ මේ අනිත්‍ය භාව, දුක්ඛ ස්වરૂපේ, අනාත්ම ස්වરૂපේ, අනිත්‍ය ඥාන, දුක්ඛ ඥාන, අනාත්ම අනාත්ම ඥාන වශයෙන් ඉදිරියටපත් වෙනවා. ඒපත් වීමේදී යෝගාවචරය හොඳ ඉන්ද්‍රිය පරිපාක පුද්ගලයෙක් නම් ඒ කියන්නේ වායස වශයෙන් ගන්නකොට ඥාන දශකයේ தත්ත්වයටපත් වෙලා තියෙනවනම් බොහෝම ඉක්මනට මේ වේදිත සුඛය අවේදිත සුඛය අතර වෙනස තේරුම් ගන්න. ඒ වාගේම අවේදිත සුඛයෙන් ලැබෙනා වූ මේ විශේෂ අත්දැකීම් බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා කොච්චරනම් අගය කළාද මොකද ඒක නියම මාර්ගයටපත් වෙන දේ මෙන්න මේ දේ තේරුම් ගන්න. යෝගාවචරය මෙලොව වශයෙන් අත්දැකීම් රහිත කෙනෙක් නම් එහෙම නැත්නම් ඒ ලැබෙන දේ දෝතින් පිළිගන්න තරමට බාහිර ගන්න තරමට මෝරලා නැතිනම් ඊ타ත්ම තහවුරු වෙච්ච නැවත නැවතත් සහතික වෙච්චි අනිච්චානුපස්සනා ඥානයක්පත් වෙන තාක්කල් විපස්සනා දිගට පවත්වන්න වෙනවා. එහෙම නැතුව මෝරච්ච කෙනෙක් නම් පාරමිතා ශක්තිය සම්පූර්ණ වෙච්ච කෙනෙක් නම් විපස්සනා ඥාන වශයෙන් මේ අනිච්චානුපස්සනාව පහළ වෙනකොටම වහවා දහසක් නැයි. මේක තේරුම් අරගන්නවා මේ තමයි බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාගේ මාර්ගය මෙහිම හිතාලවලා මේ අනිත්‍ය භාවයේ වැඩෙන විදිහටම නැවත නැවතත් මූල කර්මස්ථානයේම හිත පවත්වා මූල කර්මස්ථානයටම හිත යොදවන්න ඒ යොදවනකොට මූල කර්මස්ථානයේ හිත පවතිද්දීම මූල කර්මස්ථාන ඉතාමත්ම සියුම වැටහෙද්දීම ඊට වඩා ඕලාරිකව ඊට වඩා සිත් ගන්නා සුළුව වෙනත් ධර්මතා වැටෙන්න ඉඩ තියෙනවා. යෝගාවචරය මෝරලා නැතිනම් ඉන්දිය ධර්ම වැහිලා නැතිනම් යෝගාවචරය මූල කර්මස්ථානට හිත යෙදවීම බාල කරලා ඒ මතුවෙන වූ අතුරුඵල විශේෂයි වැඩි වේලා ගත කෙරුවොත් ප්‍රශ්නාව දික්කයි. ඒ වෙනුවට નિયમિતම පිරිසිදුවට දෙන උපදේශමාලාවේ හැටියට කොච්චර මූල කර්මස්ථානයේ හේතුඵල නාම රූප වශයෙන් බෙදෙමින් බෙදෙමින් බෙදෙමින් හුදු ක්‍රියාවලිය. එහෙම නැත්නම් හුදු සුදු පාටක් වර්ණයක් ආලෝකයක් වශයෙන් හෝ පෙන්වත් මේක මූල කර්මස්ථානයේමයි කියලා එහි විශ්වාසය ඇතුව එහිම හිත තියාගෙන ගත කළොත් යෝගාචරය ඍජු මාර්ගයට වැටෙනවා. ඒක නැතයි කියන උත්සාහ කරලා දැන් මට මූල කර්මස්ථානේ පේන්නේ නැත ඒ නිසා මට මෙනෙහි කරන්න දෙයක් නැතේ ඒ නිසා මම කුමක් කළ යුතුද කියන විදිහේ සැකවලට තුඩු දෙන විදිහේ හිත කලකොල භාවයට ඉඩ තියලා භාවනා කරන්න පටන් අරගත්තොත් මේ කියන බාහිරේ පවතිනා වූ විවිධ අරමුණු යෝගාවචරය මැඩලන්ට ඉන්නේ මේ නිසා මාර්ගය අමාර්ගය දෙක අතර පටලවිලක් සිදු වෙන්න ඉඩ තියෙනවා ඒ පට නොපටලවි ඉදිරියට යන්න යෝගාවචරය නැවත නවක යෝගාවචරයක් විදිහට පටන් ගත්ත කෙනෙක් විදිහටම මූල කර්මස්ථානයේම ඇතය පවතිනවායි කියන සංඥාවෙන් එහිම හිත පවත්වමින් ඒ හාත්පස පේන අනිකුත් අතුරු දර්ශන පැහැදිලිවම තමන්ගේ මානසිකාරයට බමනක් යොමු කරලා ප්‍රමුඛතාවය දෙන්න යන නරකයි ප්‍රමුඛතාවයේ දිය යුත්තේ සියුම නමුත් අපැහැදිලිව නමුත් වැටෙන මූල කර්මස්ථානෙට. පැහැදිලිව නමුත් ඕලාරික නමුත් සිත් ගන්නාසුළු නමුත් පතු වෙන දෙවෙනි දේවල් යෝගාවචරය දෙවෙනි තැන් හිලා සලකන්න මේ විදිහට කරගෙන යනවනම් හරියට බරපතල පෙරද්දක් කරලා සාජස භාවයට නැත්තම් ශ්‍රේෂ්ඨාධිකරණයට පත් වෙච්ච පුද්ගලයෙක්ගෙන් යම් කිසි වෙලාවක විද්‍යාවේ නීතිඥවරයා ඇහුවොත් Taman මේ වැරද්දට වැරදිකාරයද නිවැරදිකාරයද කියලා නඩුකාරුන් වහන්සේ ඇහුවා. නීතිය විචිත්තය විචිත්ත නීතිඥවරයා ඇහුවත් ඒ වැරදිකාරයා Taman වැරද්ද කළා ප්‍රසිද්ධියම කියා හිටින මම නිවැරදිකාරයයි කියලා. අන්න එහෙමනම් නඩු ඇහෙනවා. ඇහෙනකොට චෝදනාපක්ෂයෙන් එකින් එක එකින් එක සාක්ෂි ඉදිරිපත් කරනවා. ඒ සාක්ෂි ඉදිරිපත් කරන තාක් ඒ සාක්ෂි මුළු උසාවියටම පිළිගන්න පුළුවන් සාක්ෂි වෙන්න පුළුවන්. නමුත් මේ චූදිතය උල්ලුවන් තරම් යම්ම ඉඩක් තියෙනවා නම් ඒ සාක්ෂිය Tamanට පැනලා යන්න ඒක ඉස්මතු කරලා කියනවා ඒ කියපු ප්‍රමාණය ඇත්ත නමුත් මම නිවැරදි කාරණා. මෙන්න මේ කාරණාව නිසායි. ඒකත් තව සාක්ෂියක් ඉදිරිපත් වෙනවා. ඒකටත් ඒ පැනලා යන්න පුළුවන් ඉඩක් තියෙන තාක්කල් ඒ චූදිතය ඉදහතර කරුණු ඉදිරිපත් කරමින් Tamanට නිර්වද්‍ය භාවය උසාවියට ගෙනහැර පාන්න උත්සාහ කරනවා. නමුත් මේ අවස්ථාවේදී මොනම කාරණාවක් නිසා හෝ උසාවිය වැහුවොත් අඩු නතර කරොත් අර පුද්ගලයා ඒ දේ ඉදිරිපත් කරන තමන් නිර්වද්‍ය බවත් තමන් උසාවියටපත් කළ වෙහෙස කළ බවත් ඒ සමාජයට දොස් පවරනවා. නමුත් එවැනි නඩු නතර කරන්නේ දිගින් දිගට ඇහෙන්නාලු. දිගින් දිගට ඇහෙන්න ඇහෙන්න ඇහෙන්න ඇහෙන්න මහා සෙනඟක් ඉදිරිය පිට. මහා සභාවේ අර පුද්ගලයා විත්ති කූඩුවේ ඉඳද්දී ඒ පුද්ගලයාටම තේරුම් යනවා දැන් මම කොච්චර වහන්න හැදුවත් මුළු උසාවියට තේරෙනවා. මට තර්ක වශයෙන් කර්ම කාරණා වශයෙන් ගෙන හර පාන්න වචන තියෙනවා. නමුත් උසාවිය පිළි අරගෙන ඉවරයි කියලා තමන්ගේ ආත්ම ශක්තිය ධෛර්යය පිටේන්න පටන් ගන්නවා. වින්නඩුකාර උන්වහන්සේ වෙලාට කරන්නේ දිගටෝම සාක්‍ය ඇහෙනවා. ඇහෙන්න ඇහෙන්න ඇහෙන්න ඇහෙන්න මොකද වෙන්නේ? ඒ චූදිතයට වැරදි කාර්යයට නිවැරදිය කියා ගන්න තිබුණු ආත්ම ශක්තිය පිළිහෙන්න පටන් ගන්නවා. යම් අවස්ථාවක ඔහු ඉතාමත් නැහැ. අසරණ භාවයටපත් වෙලා මහා සෙනඟක් ඉදිරියේ බොරුවක් පවත්වපු කෙනෙක් බාටපත් වෙලා මේ සෙනඟේගෙන්මයි මට අනුකම්පාවක් ඉල්ලන් තියෙන්නේ. ඒ නිසා තවදුරටත් මේ සෙනඟ විහිස කරලා නඩුකාරයා විහිස කරලා මට තව මේ අනුකම්පාවක් ලබා ගන්න බෑ කියලා වැඳ වැටෙන්න පටන් ගන්නවා. වැඳ වැටලා සමාවෙන්න කියලා තමන් කලේ මේ විදිහ වැරද්දක් මේ උසාවිය බොරු කෙරෙව්වය උසාවිය කල්ගත්තා ඒ නිසා අනුකම්පා කරන්නේ මට පුළුවන් විදිහ සමාවත් දෙන්නයි කියලා අර තමන් මෙතෙක් කල්න මගේ අවකෝසාවියෙම සමාවින්න. අන්න ඔය වගේ තමයි මේ නිත්‍ය සංඥා. ඔන්න ඔය වගේ තමයි මේ සුඛ සංඥා. ඔන්න ඔය වගේ තමයි මේ ආත්ම සංඥා. ඉදා කියන්තාක් ලැබුණා. ඒ ලැබුණු ඉදේ තමයි නිත්‍ය භාවය මත කරගන්න. නිත්‍ය භාවයෙම පෙන්වන්න හදන. සුඛ භාවයෙම පෙන්වන්න හදන. ආත්ම භාවයෙන් පෙන්වන්න හදන. යෝගාවචරයා එනේන අරමුණ ව්‍යාප්‍ය භාවයකින් තොරව මෙනෙහි කරනවා කියල කියන්නේ නඩු ඇහෙන. නඩු කාර්යය විච්‍ය පැත්ත ගන්නෙත් නෑ. චෝදනා පැත්ත චෝදිත චෝදිත දෙපැත්තෙම ගන්න. මධ්‍යස්ථ නඩු ඇහෙන්න අන්න ඒ වගේ තමයි යෝග ආචරය උද්‍යප්පේ ඥානෙට පස්සේ උනත් කොච්චර හිතවිලි වශයෙන් කොච්චර පරිකල්පනා වශයෙන් සංකල්ප වශයෙන් අනිත්‍ය තේරුම් ගත්තත් කවදාකවත් ඒක හරියන්නේ යෝගාචර භාවනාවෙන්ම අනිත්‍ය භාවයට දුක්ඛ භාවයට අනාත්ම භාවයට පිහිටන්න පදනමක් නැති වෙන තාක් හැම අරමුණෙහිම සංකල්ප වලින් තොරව අදහස් වලින් තොරව අනිත්‍ය භාවයේ අනිත්‍ය භාවයේ වශයෙන්ම වැටහෙන තාක්කල් දිගට අනිත්‍ය භාවය ප්‍රගුණ කරන්න. ඒ වගේම දුක්ඛ ස්වરૂපයේ සුඛ සංඥාට ඉද නොතබ මත වෙනකම් ප්‍රගුණ කරන්න. ආත්ම සංඥාට ඉඩ නොතබ අනාත්ම සංඥා මත වෙන තාකල් ප්‍රගුණ කරා. මේ නිසා යෝගාවචරය දැන් තමන් තුළ විශාල නඩුවක් ඇහෙන ශ්‍රේෂ්ඨ අධිකරණයක ස්වරූපයටපත් වෙනවා. යම් වෙලාවක අසතින අමනසිකාරේ නම් මෙනෙහි කිරීමෙන් තොරන නිත්‍ය සුඛ සුඛ සංඥාවලට පොට්ටබා. යම් වෙලාවක යෝගාචරය සතිවත් නම් යෝනිසෝමනසිකාරයෙන් ගත කරනවා නම් සම්පජාඤ්ඤේ වැඩ කරනවා නම් යෝගාචරයට අනිත්‍ය අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වરૂපේ වැටෙන. මේ தත්ත්වයටපත් වෙනකොට යෝග ආචරයට ඒ ධර්මයේ ඇත්තා වූ අමෘත ස්වરૂපේ හොඳට තමන් වශයෙන් තීරු ගන්න පටන් ගන්නවා. කාටවත් රවට්ටලා කවුරක්වත් මත් කරවලා ගෙන යන වැඩ පිළිවෙලක් මේක නෙවෙයි තියෙන්නේ යම්ම දවසක මේ සංසාර පුරුද්දට අපි මේ රකින්න හදන අනිත්‍ය භාවය සංසාර පුරුද්දට අපි මේ රකින්න හදන සුඛ භාවය සංසාර පුරුද්දට වශයෙන් අපි මේ රකින්න හදන ආත්ම භාවයේ සබ්‍රක්‍මචාරින් වහන්සේලා සාක්ෂි කරගෙන ගුරුවරයන් වහන්සේලා විනිශ්චයට තබාගෙන පුළුවන් තරම් මේ නඩුව ඇහෙන්න ආරින්න. ඒ නඩුව ඇහෙනවයි කියලා කියන්නේ විපස්සනා මානසිකාරය. විපස්සනා මානසිකාරයෙන් තොරව ගත කරන සෑම වෙලාවකම ෂට මායාවී වැරද්දෙන් ගැලවෙන්න හදන චූදිතයේ ස්වරූපට අපිපත් වෙනවා. මේ නිසා යෝගාවචරය මන්ටමේ උපදෙස් දෙනවා. Tamanටම නිග්‍රහ කරගෙන මේ ධර්මතා ඉදිරියේ ධර්මතා ඍජුව එකලස්ව පැමිණුනොත් කවමදාකවත් අනිත්‍ය භාවයට ඍජු හිට ගන්න බෑ. ධර්මතා ඉදිරිපත් වෙලා එකලස්ව ආවොත් මේ සුඛ සංඥාට හිට ගන්න බෑ. ආත්ම සංඥාට හිට ගන්න බෑ. ඒ නිසා අපේ සම්පූර්ණ ශක්තිය අපේ මේ ධර්ම ඒ වගේම ගුරු ශක්තිය ඒ වගේම ස්ථානයේ සබ්‍රක්‍මචාරීන් වහන්සේලාගේ මේ සිව්පසෙන් සපේන දායකයන්ගේ මේ සෑම ශක්තියක්ම අපි නිවැරදි කර ගැනීමත් අවුල් කර ගැනීමත් කියන දෙක ඊටාමත්ම සූක්ෂමයි. ඒ ඒ මොහොතේ මොහොතට පවතිනවා. ඒ යම් වෙලාවක ඒව එකලස් වෙලා ඍජුව හිටියොත් විනන්දුවා. මෙතුවා කල්පවදිච්ච මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන බොරු සංඥාවල් විනිවිදගෙන ඇතුළට බයින. ඒක වැරදියට ඇල්ලුවොත් බොහොම ඉක්මනට සුණු විසිරලා වෙන විදිහට කියනවනම් මේ සියුම් අනාත්මීය ධර්මය Taman උදව් කරලා නගා හිටවා ගත්තොත් ධර්මයට තමන් උදව් කළා වෙනවා ධර්මයේ උදව්ව තමන්ට ලැබෙනවා. තමන් ධර්මයේ රැක්කා වෙනවා තමන් ධර්මයෙන් රැකුණා වෙනවා. යම් වෙලාවක මේ ධර්මයේ යටපත් කරලා කාමසප්ප ලෞකික ප්‍රඥාව ඉදිරිපත් කරලා ධර්මයේ අසරණ වෙනවා ධර්මයේ ආරක්ෂාව නැතුව ඒ නිසා මෙතුවා කල්ිතාමත් නැහැ. තමන්ගේ ශක්ති ප්‍රමාණය හැටි හැටියට භාවනා මනසිකාරයේ වශයෙන් ප්‍රායෝගික අත්දැකීම් ලබා ගන්න උත්සාහ කරගත් පිරිසක් වශයෙන් මේ සවිස්තර ඉදිරිපත් කරපු ධර්ම දේශනාවට අවස්ථාවෙන් අවස්ථාවට ගෞරවයෙන් අහුම්කන් දීපු පිරිසක් වශයෙන් මූල ධර්ම ඒ වාගේම අධ්‍යක්ීම් වලින් දැන් සාරු වෙලා තියෙනවා. ඒ සියලුම අධ්‍යක්ීම් ශක්ති ඒ වගේම මූල ධර්ම න්‍යාය ධර්ම සියල්ලක්ම එකතු කරගනිමින් තමන් මිතුආකල් උත්සාහයෙන් රැකගත්තා වූ ඒ ශ්‍රද්ධාව වීරිය සතිය සමාධි ප්‍රඥා ආදී ධර්ම සම වෙන ආකාරයට මේ අධ්‍යක්ීම් සහ මූල ධර්මය දා ගනිත්වා එසේ යොදා ගැනීමෙන් සම වෙන ඉන්දිය ධර්මයන් තුල පහළ වෙන්නා වූ යථාභූත ඥාන දර්ශනය මේ කියන විපස්සනා ඥාන මාර්ගයෙන් ඇති කර ගැනීමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිවිධ ලක්ෂණ මතුවෙන මෝරණ දියුණු පවුණු වෙන මොහතක් මොහතක් පාස භාවනා පැවැත්වීම වශයෙන් ඉදිරියට ගමන් කිරීමෙන් ඒ විපස්සනා ඥාන කෙලවර පහළවන්නා වූ මේ මාර්ග ඥාන ඵල ඥාන පහළ වෙන තාක් හිමතු මැත්තේ මතුවෙන්නා වූ සකදාගාමි අනාගාමි අරිහත් ආදී මාර්ග දක්වාත් මේ ශක්තිය දිනුවට ඉදිරියට ගෙන යාමට සියලු දෙනාටම ශක්තිය බලය ධෛර්යය ලැබේවා කියන මෛත්‍රී සාගත කරුණා සාගත ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතනින් සමාප්ත කරනවා තාවතාජ අමේහි සම්හතං පුඤ්ඤ සම්පදං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාජ අමේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාජම්මේහිය සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පස්සි සිද්ධියා ආකාසත්තා ච බුම්මත්තා දීවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසත්තා ච භුම්මත්තා දීවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසත්තා ච භුම්මත්තා දීවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං